භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අපේ උජනීය ස්වාමීන් වහන්සේලාගේ අවසරයි ශ්‍රද්ධා සම්පන්න කෙනෙක් අපේ ගෞරවනීය පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනාම දැන් මේ මොහොතේ සූදානම් වෙන්නේ ලෞතර අමාමෑණි බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් සත්‍යයන් කෙරෙහි අනුකම්පාවෙන් සසර දුකින් එතර කිරීම සඳහා දේශනා කළ සද්ධර්මයෙන් පිටක් සෝනේ කරන්ට. ඒ නිසා හැමදෙනාම බුද්ධ ගෞරවය ඇති කරගෙන ධම්ම ගෞරවය ඇති කරගෙන සංඝ ගෞරවය ඇති කරගෙන බොහෝ මුවමනාවෙන් සමේ තමන්ගේ සිත් නොයෙක් නොයෙක් අරමුණු වලට දුවන්නට නොදී මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. ඒකම නැවතත් විශේෂයෙන්ම මතක් කරනවා අද මම මේ පෙන්වලා දෙන කරුණු ටික ඊටාම සියුම් ස්වභාවයක් තියෙන්නේ අපි වෙනදා ඔක්කොමලා අහලා තියෙන වචන ටිකමම තමයි. ඔක්කොමලා දන්න කරුණම තමයි. නමුත් ඒ අර්ථය නෙමෙයි අද දවසේදී පෙන්වන්නට යන්නේ ඒ නිසා මේ කලින් කියලා තියෙන වචන ටිකනේ කියන අදහසින් බලන්නේ නැතුව අර්ථය දිහා බලාගෙන කුමක්ද මේ ස්වාමීන් වහන්සේට පෙන්වන අර්ථය කියලා හොඳට සිහි නුවණින් මේ දේශනාවටම සිත් යොමු කරලා අහන්ත කියලා හැම දෙනාටම මුලින්ම මතක් කරනවා. එතකොට දුක්ඛේ ඥානං කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජාතික දුක්ඛ ඉපදීම දුකයි ලැබීම දුකයි මහලු බව දුකයි මරණය දුකයි කියලා දුක් ටික විස්තර කරලා විස්තර කරලා අන්තිමට සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කෙටියෙන් කියනවා මේ පංච උපාදාන ස්කන්ධේ දුකයි කියලා පෙන්වනවා එතකොට එතනදී අපි පොඩ්ඩක් බලමු විශේෂයෙන්ම මේ ටික තථාගතයන් වහන්සේ එනන්ට හේතුනේ කුමක් නිසාද කියන කාරණාවක් තියෙනවා. දුක පෙන්නලා ඊට පස්සේ දුකට හේතුව තණ්හාවයි කියලා පෙන්වනවා. තණ්හාව නැති කළොත් දුක නැති වෙනවා කියලා පෙන්වනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කරන මගයි කියලා පෙන්වනවා. ඔය සංක්ෂිප්තයෙන් පෙන්නපු චතුරාර්ය සත්‍ය තුල ආශ්‍රව ධර්මයන් ක්ෂය කරලා අනාශ්‍රව චේතු විමුක්ති ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන් තරම් අර්ථයක් ඇතුළත ගැබ් වෙලා තියෙනවා. අපි ඒ ගැන නොනින් සම්මර්ෂණය කරලා බලන්නට ඕනේ. පින්වතුනි මේ චතුරාර්ය සත්‍ය අවබෝධය හා අනවබෝධය මතයි සුතවත් ආර්ය ශ්‍රාවකය නැත්තම් අසුතවත් පුතඥයා කියන දෙදීම ලෝකෙ දෙදෙන්නේ. මේ දුක මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම කියන ධර්මතා හතර නොදන්නා ලෝකයට දුක කියන එක ඇත්ත වෙනවා. දුක කියන එක තියෙන එකක් වෙනවා. ඊට පස්සේ මුළු ජීවිත කාලෙම ඒ ලෙඩවීම මහලු බව මරණය කියන මේ දුක් වලට ප්‍රතිකර්ම කරන්නට ප්‍රතිකර්ම හොයන්නට තමයි විහෙසෙන්නේ. එහෙම දුක නැති කරන්නට විහෙසන ලෝකයට ආපෝ නැවත භවයකට යන්න කර්ම සකස් වෙනවා. නමුත් මේ ශාසනේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු දුක දුක ඇතිවීම නැතිවීම කියලා දැකලා නැති කරන මාර්ගය දැනගත් කෙනෙකුට ඒ දුක් නැති කරන ප්‍රතිපදාවට අවස්ථිය වෙලා මාර්ග භ්‍රමචර්යාව පුරන මේ ජීවිතයෙන් දුක අවසන් කරගන්නට පුළුවන්. අපි ඒ ධර්මයේ පොඩ්ඩක් නොනින් බලමු. දුක එතකොට ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං කියන වචනේ ටිකක් අපි විස්තර කරලා බලමු. තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්ත නිකායේ ජාති. ඒ ඒ සත්වයන්ගේ සත්ත නිකායේ හට ගැනීමක් තියෙනවා නම් මෙන්න මෙතෙන්ට හොඳට අදහස් යොමු කරන්ද මේ සත්වයෝ ඉන්නවා ඒ ඒ සත්ව නිකායන් ලෝකේ තියෙනවා ඒ තියෙන සත්ව ලෝකෙට තමන් බැස ගන්නවා නැත්නම් උපදිනවා කියන සිද්ධියක් එහෙම නෙමෙයි මෙතිදි තථාගතයන් වහන්සේ පෙන්නන්නේ. තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්ත්වනිකායේ ඒ ඒ සත්ත්වනිකායේ පෙන්නන්නේ මොකද්ද? දේවානං දේවත්තාය. ගන්ධබ්බානං ගන්ධබ්බාත්තාය. යක්ඛානං යක්ඛත්තාය. manussානම් manussත්හාය. ජාතිය පෙන්න දෙවියන්ගේ දේවත්වයේ පිණිස. දෙවියන්ගේ රට ගැනීම පිණිස. ගන්ධබ්බයන්ගේ ගන්ධබ්බත්වයේ ඇතිවීම පිණිස. යක්ෂයන්ගේ යක්ෂ බව ඇතිවීම පිණිස. මිනිස්යන්ගේ මිනිස් බව ඇතිවීම පිණිස. මනුස්සත්වයේ පිණිස. එතකොට මිනිස්සු කියනකොට අපිට මේ ජාතිය කියලා කියනකොට මේ පින්වුතුන්ට මොනවා හරි විතර්කයක් හදිසියෙ ඇති වුණොත් දේශනාව අවසන් වෙනකම් අහගන්න. ඊට පස්සේ අපි ඒවට අවස්ථාවක් බලනම් ලැබෙන විදිහට ප්‍රතිඋත්තර සපයන්නට. එතකොට ඒ ඒ සත්ව නිකායේ જાතියක් තියෙනවා. මෙතක තමන්ගේ ඉදීමක් නෙමෙයි. ඕක තව පැත්තකින් තව ටිකක් අපි විස්තර කළොත් මරණය ගන්න බලන්න. තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ මරණ. මේ කෙනෙක්ගේ මරණයක් ගැනද කියන්නේ කියලා බලන්න. ඒ ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායේ මරණයක්. තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්වනිකායේ මරණ. ඒ ඒ සත්වනිකායේ මරණයක් තියෙනවනම් ඈ මිනිස්සෙක් වෙලා උපන්නාම මිනිස්සු අතර අම්මා නැති වෙන්න පුළුවන් තාත්තා නැති වෙන්න පුළුවන් සහෝදර නැති වෙන්න පුළුවන් දුව දරුවෝ මැරෙන්නත් පුළුවන් මේ දුක් විඳින්න හැටිනේ ඈ මොකද අපිට අපේ මරණ බව අපිට දුක එන්නේ නැතකොට අපි මැරෙනවා මැරිලානේ එතකොට මේ සත්ත්වනිකායේ ජරා දුකක් මරණ දුකක් අපිට විඳින්න වෙනවා ඒතර මරණය වුණත් බලන්න තේසන් තේසන් සත්තානං තන්නේ සත්ත්වනිකායේ මරණම් කියන එක ඒ ඒ සත්වයන්ගේ ඒ සත්ව නිකායේ මේ චුතියක් තියෙනවා නම් චුත වෙන බවක් තියෙනවා නම් කලෙබරයාගේ හික්මීමක් තියෙනවා නම් මේ ස්කන්ධයන්ගේ බෙදීමක් තියෙනවා කියලා එතකොට ඒ සත්ව නිකායේ හට ගැනීමක් ඒ සත්ව නිකායේ ජරාවක් ඒ සත්ව නිකායේ මරණයක් තියෙනවා නම් මෙන්න මේවා තමයි දුක. හොඳට නිකන් අපි පෙළ දහමට නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කරන සත්‍යනේ අපේ ජීවිතේටම අපි අර්ථ ගනිමු අපි ඉන්නවා අපි එකම තව මනුස්සානම් මනුස්සා මනුස්සත්වය මනුස්සයන්ගේ මනුස්ස භාවයේ ඇතිවීම එතකොට අපේ අම්මා තාත්තා දුව දරුවෝ ඥාති හිතයිසින් එතකොට මේ වටපිටාවම අපිට ඇති වෙලා තියෙන කමක් තියෙනවනේ. ඒ හින්දා අපිත් අපි එක්ක ඉන්න අනිත් අයගේ ජරා ජීර්ණ ස්වභාවය ගන්න අපිට හම්බ වෙනවා ඉතින් දුක් දුම්නස ඇති වෙනවා ඊගාවට මරණය කියලා ගන්න ඇත්තටම මරණ දුක විඳින්න තමන් මැරෙලා නැහැ. නමුත් ඒත් මරණය කියන එකක් දුකක් කාගේද? ඒ සත්ත්වනිකායේ සත්වයන්ගේ අපේ දෙමව්පිය මැරෙනකොට සහෝදරයෝ මැරෙනකොට ඥාති හිතයිසින් මැරෙනකොට මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන මේ සියලුම දුක්ඛික අපිට විඳින්න වෙන්නේ අපිට මේ මිනිස්යන්ගේ හට ගැනීම නිසායි. අපි නිකන් පොඩ්ඩක් කතා කළොත් අද කෙනා කෙනාට විද්‍යමාන වූම ලෙඩවීම මහලු බව මරණය කියන මේ දුක්තිකම දකින්න. අප්‍රියන් හා එක්වීම ප්‍රියන්ගෙන් වෙන්වීම හිතෙන් දේ නොලැබීම කියන මේ දුක්තිකම දකින්න. මේ ටිකමයි තථාගතයන් වහන්සේ දෙන්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. මේ දුක් ටික විස්තර කළා විස්තර කළා පෙන්වුවා මේ දුකේ දිගපළල කෙටියෙන් කියනවා පංච උපාදාන ස්කන්ධයෙන් දුකයි. පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ කොතෙන්ද? කාම භවයේ කාම ලෝකයේ ඇති සියලුම ධර්මතා රූප ලෝකයේ ඇති සියලුම ධර්මතා අරූප ලෝකයේ අරූප භවයේ ඇති සියලුම ධර්මතා කාමවචරෝ රූපවචරෝ අරූපවචරෝ සියලුම සංකත ධර්මයෝම දුකයි කියන එකයි සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා කියන්නේ මොකද තුන් භූමිය අනු තුන් භවය අනුගිය සියලුම ධර්මයෝ පංචපාදනස්කන්ධය. ඔය සියලුම ධර්මයෝ ජරා මරණයන්ගෙන් මිදිලා නැහැ. ජරා මරණයන්ගෙන් බේරිලා නැහැ. එතකොට කෙටියෙන් කියනවනම් ජරා මරණ දුකයි කියලා තථාගතයන් වහන්සේ පෙන්නලා පෙන්නලා පෙන්නලා කෙටියෙන් කියනවනම් පංචපාදනස්කන්ධ දුක්ඛ පංචපාදනස්කන්ධයේ දුකයි කියන්ට වෙනවා කියන එකෙන් කිව්වේ කෙටියෙන් කිව්වොත් තුන් භවයේම දුකයි කියන එකයි තථාගතයන් වහන්සේ පෙන්නන්නේ. සුළු ලෝකෙම දුකයි කියන අර්ථයයි එකෙන් වෙන්නේ. එතකොට ඒකයි තථාගතයන් වහන්සේ එක් අවස්ථාවකදී මතක් කළේ මහන්නේ ස්වල්ප මාතු මුත්‍රා ටිකක් අස්දි ටිකක් දුගඳ පිළිකුල් ඒ වගේ එක මොහොතකටවත් මම භවේ වර්ණනා කරන්නේ නැහැ කියලා. හරි. ඔන්න දැන් අපි අද දවසේදී විඳින මේ දුකම තමයි පෙන්වන්නේ. දැන් හැමෝම දුක් විඳින අයනේ. ඒ අයට පෙන්ව මොකද්ද? මේ දුකට හේතුව කියලා. දැන් ওই දුක ඇති වෙච්ච හැටි නොදන්නා ලෝකයට දුක කියන එක ඇත්තම වෙලා දුකින් නැති වෙන්න එක එක කර්ම ප්‍රයෝග කරනවානේ. හ්ම් එතකොටනේ කර්ම රැස් වෙන්නේ. හරි. එතකොට මේ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයට පෙන්වුවා මේ දුකට හේතුව මොකද්ද? ජාතිය. ඉපදීම කියලා කියනවා. කාගේද? තමන්ගේ ඒ වගේම තමන්ගේ ඥාති විශේෂයෙන් අසල්වාසීන් තව මිනිස්සු පුද්ගලයෝ අපිට මේ ඔක්කොම මේ සත්ව නිකායම මිනිස්ස කියන ඇති බවට හටගත්ත නිසායි අපිට ජරා මරණ පෙනෙන්නේ. තමන්වත් තමන් විතරක් උපන්නා කියලා තමන් ලෙඩ වෙයි මිසක තමන්ට ඒ ඒ සත්ව නිකායේ එන මරණයක් ජරාවක් අපිට හම්බ වෙන්නේ ඒ සත්‍යයගේ මරණය, ඒ සත්‍යයගේ ඉපදීමක්, ඒ සත්‍යයගේ මරණයක්, ඒ සත්‍යයගේ ජරා බවක් නෙමෙයි මෙතෙන්දි පෙන්නේ. ඒ සත්‍යයන්ගේ. ඒ සත්‍යනිකාය ඈ. එතකොට මේ සත්‍ය පුද්ගල භාවයේ ඇතිකමක් අපිට හම්බ වෙනන්නේ හොඳට බලද්දී තමන් ඉන්නවා තමන්ගේ යාළු මිත්‍රයෝ දුව දරුවෝ ඉන්නවා කියලා ඇතිකමක් හම්බ වෙනවා මෙන්න මේකට තමයි ජාතිය කියලා කිය ඇතිකම කියලා කියන්නේ. තව පැත්තකින් ගත්තොත් ලෝකය කියලා ඔකට කියනවා. යමක් ඇහෙන් බැලුවත් තියෙනවා හිතින් හිතුවත් තියෙනවා ආයෙත් හිතපු දේ බලන්නත් පුළුවන් බලපු දේ හිතන්නත් පුළුවන් කියන තැනින් මේ ඕන වස්තුවක් ඇතිකමකට අපිට තියෙන කමක් තියෙනවනේ. මෙන්න මේ ඇතිකම මතයි ජරා මරණ විද්‍යමාන වෙන්නේ. අතීතයේදීත් එහෙමයි. ජාතිය නිසාමයි ජරා මරණ උනේ. අතීතයේදීත් ඇතිකම නිසාමයි ජරා මරණ උනේ. ඉන්නකම නිසාමයි ජරා මරණ උනේ. ඉන්නවා කියලා කෙනෙක් හෝ දෙයක් තියනවා හෝ ඉන්නවා කියන තියෙන සාක්ෂිය තමයි ඇහෙන් බැලුවත් ඒ දේ පේන්න ඉන්නවා ආපහු පැත්තකට ගිහිල්ලා හිතුවත් ඒ දේ තියෙනවා ආපහු සිහි කළා එක බලන්න පුළුවන් දැක්කාම තියෙනවා තියෙන දේ ආපහු පැත්තකට ගිහිල්ලා සිහි කරන්න පුළුවන් සිහි කරුවාමත් තියෙනවා එතකොට දැක්කාමත් තියෙනකොට තියෙන දේ සිහි කරන්න පුළුවන් වෙනකොට සිහි කරන දේ තියෙනකොට ඇතිකම කියන එක හම්බ වෙනවා අන්නේ ඇතිකම මත තමයි අපිට මේ ජරා මරණ දුක හම්බ වෙන්නේ ඊට පස්සේ මේ ජාතියට හේතුව මොකද්ද මේ ලෝකේ ඇති වෙන්න හේතුව මේ සත්වනිකායේ දුක දෙන සත්වනිකායේ ඇති වෙන්න හේතුව මේ විදිහට අපිට ඇති බවට හම්බ වෙලා ජරා මරණ දුක් විඳින්න පුළුවන් ඇතිකම ඇති වෙන්න තියෙන හේතුව මොකක්ද කියලා පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ. ඒකට හේතුව හැටියට පෙන්වන භවය කියලා. භවපච්චා ජාති. භවය නිසා මේ ඇතිවීම තියෙන්නේ. භවය කියලා කියනකොට අපි මෙහෙම ගත්තොත් ඕගොල්ලන්ට තේරෙනවනේ. ওই භවය ගත්තාමත් තියෙනවා කාම භව, රූප භව, අරූප භව කියලා තුන් ආකාරයකින් අපි කාම භවය ගමුකෝ. කාම භවයේ සත්වයන්ගේ සත්වනිකායේ ඇති බව වෙන්න කාම භවයේ ඇති උනේ භවය බලපෑවේ කොහොමද කියන එක අපි බලමු. භවය කියලා කියන්නේ යම් වස්තුවක් සවිඥානික වේවා අවිඥානික වේවා දකින්ද පෙර දැක්කට පස්සේ ඇති මනසේ ඇති රාමුවට මනසේ ඇති සත්හනට කියන භවය කියලා. ඔකට කියන චේතනා බහෝ කියලා. හොඳට බලන්න මේ භවය කියන එක කෙනා කෙනාට ඈත වේවා දුරක වේවා නැත්නම් අතීතේ වේවා යම් වස්තුව පොඩි කාලේ අපි ඉස්කෝලේ ගියා ඉස්කෝලේ හිටියා මේ මේ වගේ යාළුවෝ මේ මේ වගේ සර්ලා හිටියා උගන්වන ටීචර්ස්ලා හිටියා අපේ ඉස්කෝලේ මේ මේ විදිහට කිව්ද කියලා අපිට හොඳට මතක තියෙනවා ඊට පස්සේ අනේ ඒ පාරවල් දැන් නැහැ ඒවා හරියට වෙනස් වෙලා කියලා දැන් පෙනෙන අත්දැකීමකුත් තියෙනවා අරකට ගලපලා බලන්න. එහෙම දෙයක් නැතත් එහෙම දෙයක් අපිට ඇතිකම තියෙයි. මේ භවයේ තියෙන එක තියෙන තුන් කාලෙක. අතීත ධර්මය ඇතිකමට දැන් දකින්න අහපු දේවල් ඇතිකමට හෙට අනිද්ද තව මාසිකින් සතියකින් අවුරුද්දකින් ගිහිල්ලා කරන්න ඕන දේවල් ඉපදිලා ඇතිකමට කියන තුන් ආකාරයයි භවය. එතකොට මේ જાතියට જાතිය කියන තැන දකින්න ලෝකෙ කියලා ලෝකයේ තමයි දුක එතකොට ජරා මරණ දුක හම්බුනේ මේ සත්වනිකාය නැත්නම් මේ ඔක්කොම අය දේවල් ඇතිකමත අපිට හම්බ වෙන නිසා මේවා ඉපදිලා තියෙන නිසා ඕවා ඇතිකමත ඉපදිලා ඉන්නකමත අපිට හම්බ වෙන්නේ පින්වතුනි භවය භවය කියලා කියන්නේ මොකද්ද යමක් දකින්න ඉස්සෙල්ලා තියෙන ඇතිකමට හම්බෙන පෙරපසු මනස. බලන්න අපි පැත්තකට වෙලා ඉන්නකොට ටිකක් ඈතකට ගියාම ඒ ඉන්නකොටම අපේ ගෙදර තියනවා කියන හැඟීමක් තියෙනවා. එහෙම හැඟීම තියාගෙන අපි ගේ බලන්න කියලා ගියාම පෙර නොතිබීම හටගත්ත දෙයක් ලැබුණොත් තමයි පුදුමය. පෙර නොතිබීම හටගත්ත දෙයක් තමයි පුදුම වෙන්නේ බලන්න බලන්න කියලා ගියෝ තිබ්බදේ දකින්නවා මිසක් දැක්කයන් පස්සේ ඉතුරු නැතුවම නැති වෙනවා කියලා එකක් හම්බ වෙනවද දැකපු දෙයක් වෙනවා කියන එකක් හම්බ මුල් කාරණාව කරගෙන මේ ආයතන ටික ඉපැද්දුව භවයේ මුල් කාරණාව කරගෙන මේ ආයතන ටික උපන්නොත් එතකොට වෙන්නේ මොකද්ද ලෝකයේ ඇතිකමට හැම දෙයක්ම ඇතිකමට නෙමෙයි පිහිටිනවා දකින්න ඉස්සෙල්ලා තිබ්බා තිබ්බදීම දැක්කා දැක්කන් පස්සේ ඒදී කියනකොට හොඳට බලන්න අපිට නිත්‍ය සංඥාවක් ඇවිල්ලා තියෙන්නේ දකින්නහන දේවල් ඉතුරු වෙලා තියෙන්නේ භවය නිසා නෙමෙයිද කියලා මේ ලෝකේ හැදිලා තියෙන්නේ ඇතිකම හැදිලා තියෙන්නේ භවයයි කියලා පෙන්වනවා ඒ ඉන්න පුද්ගලයන් නිසා ඒ ඉන්න සත්වය නිසා ජරා මරණ ශෝක පරිදු දුක් දුන්නස් දැන් අපි ඔක්කොටම විඳින්න වෙලා. ඒ විඳින්න වෙලා තියෙන දේ ඒ ඒ සත්වනිකායේ සත්වයන්ගේ තමනුත් ඇතුළු ඇතිවීම නිසා. ඇතිවෙන්න හේතුව භවය. භවය කියනකොට අපව මතක් කරගන්න මම නැවත නැවත මතක් කරන්නේ අවධාරණාර්ථයෙන්. මොකද එච්චරට ඒ ටික වටිනවා තේරුම් ගන්න එක හොඳටම බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා නෙමෙයි ඔබට මට අපි හැමදෙනාටම වෙලා තියෙන්නේ මේක නෙමෙයිද කියන එක බලන්න. මේක සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්‍ය අවබෝධ කරගන්න කියලා මිසක බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කියලාවත් අපිට නොපෙනෙන දෙයක් පිළිගන්න කියලා තථාගතයන් වහන්සේ කියන්නේ නැහැ. තථාගතයන් වහන්සේ හැම කල්හිම පෙන්නේ මේ ලෝකේ හැමදාම පැවතුන හැමදාම පවතින ඔබ අප තුල හැමදාම පැවතුන හැමදාම පවතින ඒත් අපි ඔබ අපි නොදකින අපේ ජීවිතවල ඇත්ත කතාව. එතකොට අපිට අද ලෙඩ දුක් ශෝක පරිදේ දුක් දුම්නස් දුවා දරුවන්ගේ ප්‍රශ්න ගැටලු මේවා ඔක්කොම හින්දා ප්‍රශ්න ගැටලු වෙනවා. එහෙනම් හේතු ඉපදුනේ ඉඳ කාගේද? මගේ දරුවන්ගේ මේ ගෙවල් දොරවල් මේවා ඇතිකමට හටගෙන ඇතිකමට තියෙන දෙයක් හැටියට තියෙන හින්දා. තියෙන බව ඉපදුනා කියලා හිතුව සත්‍යනිකායේ ඇතිකම. එහෙම ඇතිකම හැදෙන්න හේතුව භවය. භවය. භවය කියනකොට යමක් දකින්ද යමක් අහන්ද යමක් ආග්‍රහණය කරන්ද පෙරපසු මනස දකින්ද ඉස්සෙල්ලම දරුවා ඉන්නවා ගෙදර තියෙනවා දරුවා යන ඉස්කෝලේ තියෙනවා කියන මානසික මට්ටමක් ඔබට තියෙද්දි ඒ භවය නිසා මේ ආයතන ටික උපදින්නේ. ඒ බඳු මානසික මට්ටමක් තියාගෙන ඇහැට අනුදිවනාසී ශරීරය උපදිනකොට ඔබට තිබුණු දෙයක්ම පේනවා. කලින් යන්න ගිය ඉස්කෝලෙම පේනවා. ඊට පස්සේ ආපහු ආවහම දැකපු ඉස්කෝලේ අරහි තියෙනවා. නමුත් දැන් මට පේන්නේ නැහැ. පේන්න තිබුණට තියෙනවා නේද? කියලා භවයටම අනුග්‍රහය දක්වනවා. ඒ ආයතන ටික භවය නිසාම ආයතන ටික උපද්දුවාම ඇතිකම නිසාම බලන්ද ඒ රූපායතන ඉපද්දුවාම ඒ රූප ඇහැ රූප චක්කු විඥාන ආයෙත් ඒ භවයටමයි අයිති. ඒ කාම භවය නම් කාම භවයටමයි අනුදාහ කරලා තියෙන්නේ. ආපෝ දැකලාහකට යනකොට ඇස්ති සමම හිතෙනවා. මනසේ එහෙම දෙයක් තියෙනවා කියලා. ඔන්න ওই විදිහට ඇහෙන් බැලුවක් තියෙනවා හිතින් හිතුවක් තියෙනවා කියලා පේන ආයතන ටිකයි මනසයි දෙක එකට යාසල්ලා තමයි ලෝකයේ උපදවලා තියෙන හදලා තියෙන්නේ ඔය ලෝකයේ ඇතිවීම ජාතියට සම්පූර්ණම දායකත්වයේ සපලලා තියෙන්නේ භවය. ඒකයි භව පස්ත්‍ය ජාතිය වෙන කිසිම තැනක් නැහැ ජරා මරණයට හේතුව කෙලින්ම භවය. භවය භවය නිසාමයි වෙන්නේ. ඊට පස්සේ අපේ මනසේ නිබඳු පෙරපසු දකින්නහන දේ තුල නිමිති සතහන් ඇති උනේ කොහොමද කියලා අපි පොඩ්ඩක් බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වගේ නිමිති සතහන් ඇති වෙන්නට හේතුව තමයි උපාදාන මේ ලෝකය දැඩිව ගන්නකම කාම උපාදාන කියලා කියනකොට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ කාම වස්තු කාම භාණ්ඩ ditthi උපාදාන කියලා කියනකොට බොහෝ කල් සිට පෙර කොහේ හරි ඉඳලා ආපු තව තව සත්‍යෝ තව ඉන්නවා. අපේ දරුවොත් අපේ දෙමව්පියොත් ඉතින් මොනවා හරි කර්ම කළා කොහේ හරි ඉඳන් ආවපු අය. ඈ අපිත් ඉතින් එහෙමම තමයි. ඊට පස්සේ අපි අපේ දරුවොත් ඉතින් ওই මොනවා හරි කළා ජීවත් වෙලා කොහේ හරි මැරිලා යයි කියලා කොහොම දිගින් දිගටම ආපු යන සත්‍යයක් දකින්න සම්මත අක්කවාද උපාදානය කියලා කියන්නේ දැන් වර්තමානයේ සක්කාය දිට්ඨි නැත්නම් වර්තමානයේ පුද්ගලික සත්‍යය කියලා හැඟෙන කම එහෙම නැත්නම් මේ දුකෙන් මේ බයෙන් මිදී ගැනීම සඳහා මේ මේ ප්‍රතිපදාව පුරන්නට ඕනේ කියලා සිළු දුත සමාදන් වෙනවා කියලා මෙන්න මේ වගේ කාම වස්තු හෝ පුද්ගල භාවය හෝ නැත්නම් ඔය විදිය විත සමාදන් වූ වෙන විද්දිහේ පැවැත්මක් අපි ගාව තියෙන නිසායි අරමුණු තදින් අල්ලගන්න නිසායි දක්ෂින අහන දේවල් ඇතිකමට පෙරපසු මනස නිමිති හිතලා තියෙනවා. ඒ වගේ කාම, ditthi, අත්වාද කියන මේ වගේ උපාදානයන්ට හේතු වෙන්නේ මොකද්ද? සංහාව. සංහාව කියන එක අපි පොඩ්ඩක් බලමු. තණ්හාව කියනකොට තියෙනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. කාම තණ්හා කිව්වහම රූප කාමය, ශබ්ද කාමය, ගන්ධ කාමය, රස කාමය, පොට්ටබ්බ කාමය. ප්‍රිය වූ මధుර මනාප රූප වලට ඇති කැමැත්ත, ප්‍රිය වූ මధుර මනාප ශබ්ද වලට, ප්‍රිය වූ මధుර මනාප ගන්ධ වලට, ප්‍රිය වූ මధుර මනාප රස වලට ස්පර්ශයන්ට ඇති කැමැත්ත පංචකාමයට ඇති කැමැත්තට කියනවා කාම උපාදාන මේ කාම සංහාව කියලා. භව තණ්හාව කියලා කියනකොට භව තණ්හාවේ විශාල පරාසයක් තියෙනවා. ඈ ගොඩාක් විස්තර කරන්න ගියොත් අපහසුයි. ඒ හින්දා මම එක ප්‍රදේශයකින් විතරක් ටිකක් හැබැයි මේ මං කියන වචනේ විතරක් මම මේ භව තණ්හාව කියන එක භව තණ්හාව කියන එක සසර කෙනෙක් අපි දෙවියෙක් වෙනවා නම් හොඳයි කියන තැන ප්‍රාර්ථනා කරන තැන දක්වා ඉඳලා විද්‍යමාන වෙනවා. ඔක ලං කරලා ගත්තොත් අපිට මේ ජීවිතේ භව තණ්හාව කියලා කියන්නේ ගොඩාක්කල් ජීවත් වෙන්න ඇති කැමැත්ත. ඒකත් හේතු වෙන තණ්හාවට. කාම වස්තුන්ට තියෙන තණ්හාවයි ගොඩක්කල් නැත්තම් ජීවත් වෙන්න තියෙන ආශාව, තව කාලයක් ජීවත් වෙන්න තියෙන කැමැත්තත් මේ තණ්හාවට හේතුවක්. ඊට විභව තණ්හා කියන එකෙත් එහෙමයි විභව තණ්හාව කියනකොට මරණයෙන් පස්සේ උපදින්නේ නැහැ ආය උප්පත්තියක් නැහැ කියන කෙරවල දක්වා අරගෙන එක එක ආකාරයට ඒකේ අර්ථ විග්‍රහයෙන් විග්‍රහ කරන්නත් පුළුවන්. ඒක තව ටිකක් අපි ළඟටම අරගත්තොත් අපිට මේ සංහාව ඇති වෙන්නට හේතුයි. අපි මැරෙයි කියන අදහස නිසා මැරෙන්නේ නැතුව ඉන්න. මරණයටපත් වෙයි කියලා මැරෙන්නේ නැතුව ඉන්න උත්සාහවත් වෙනකොට ඇති වෙන තණ්හ කාම වස්තුන්ට තණ්හාව ජීවත් වෙන්න තියෙන තණ්හාව මැරෙන්නේ නැතුව ඉන්න තණ්හාව කියන කාරණා ටික තමයි අපිට තණ්හාව. ඔය තණ්හාව නිසා උපාදාන වෙන හරි වටිනා ක්‍රමයක් තියෙනවා මම පිටින් කියන්නම්. ඒ වගේ තණ්හාව තණ්හාපත්‍ය උපාදානං කියනකොට නිකම්ම නෙමෙයි තණ්හාව කියන්නේ ඔය තණ්හාව නිසා කාම තණ්හාව නිසා පරිේශනයක් වෙනවා. කෙරීමක් වෙනවා. මොකද්ද? තණ්හාව නිසා සතුටු වෙන්න රූප නොයෙක් නොයෙක් උයන් වස්තුව බල බල රූප හොයන් ගන්නවා. ශබ්ද හොයන් ගන්නවා. සංගීත සංදර්ශන වලට යනවා. එතකොට ආවල් ගායකයාගේ ආවල් ගායක මේ වගේ කියන්න කිව්තරවලක් නැහැ. තණ්හාව නිසා පරිේශන. ඊට පස්සේ භව තණ්හාව නිසා ගොඩක් කල ජීවත් වෙන්න මොනවද කරන්න පුළුවන් අපිට මොන වගේ දේවල් කළොත් අපිට ගොඩක් කල ඉන්න පුළුවන්ද කියන තැනකින් පරිේශන විභව තණ්හාව මුල් අපිට මැරෙන්න නැතුව ඉන්න පුළුවන් මොකක් කළාමද කියලා පරේෂණයක් තියෙනවා. තණ්හාව නිසා හම්බ වෙනවා පරේෂණය. පරේෂණම් පටිච්ච ලාභෝ. පරේෂණය කරන හින්දා ලාභය ලැබෙනවා. මොකද්ද? කාමයේ පරේෂණය කරන කෙනාට කාම වස්තු ලැබෙනවා. භව තණ්හාව පාවේ ජීවත් වෙන්න හොයන එනාට ජීවත් වෙන්න ඕන ක්‍රම හම්බෙන්නේ. නොමරින්න ඕන කෙනාට මේව කළොත් නොමරින්න පුළුවන් කියලා ක්‍රම හම්බෙන්නේ. එතකොට පරේෂණය නිසා ලැබෙනවා. ලාභය නිසා විනිශ්චය. හොඳට විනිශ්චය වටිනාන වටිනා විනිශ්චය. ලැබෙන දේ මේක කොච්චර කොටිනවද මේක කොච්චර කොටිනවද මේක නම් මෙච්චර වටිනවා මේක මෙච්චර වටිනවා කියලා හොඳ නරක විනිශ්චයක් කරනවා විනිශ්චය විනිශ්චය නිසා මොකද වෙන්නේ? Taman තුල චන්දරාගය කැමැත්තෙන් ඒ තුලට බැඳෙන කමක් ඇති වෙනවා. කැමැත්තෙන් බැඳෙන කමක් ඇති වෙනවා. චන්දරාගයෙන්ස අජ්ජෝසාන ඒවා මගේ කියලා අපි ඒකට නැඹුරු වෙලා පවතිනවා. අජ්ජෝසාන අජ්ජෝසානම් පටිච්ච පරිග්‍රහ දැසගෙන ඉන්න හොඳ ගැඩිව ගන්නවා පරිග්‍රහ. ඔන්න බලන්න එක පැත්තකින් ඔන්න පරිග්‍රහ කියලා කිව්ව උපාදානය දැඩිව ගත්තා. අපි දැඩිව ගන්න එහෙම. ඊට පස්සේ ඒ දැඩිව ගන්න එකේ තව පැත්තකුත් තියෙනවා. සසර දුක හදනවා වගේම ලෝකේ ලාමක අකුසල ධර්ම තියා හදනවා. මොකද්ද? ඒ පරිග්‍රහ නිසා දැඩිව ගන්නකම නිසා මසුරුකම කියලා එකක් වෙනවා. ඒක දැඩිව ගත්තාම භවයක් හැදෙනවා. තව මසුරුකම කියලා එකක් වෙනවා. ඒකට කියනවා මච්චරිය කියලා. මච්චරිය එනවා. මච්චරිය ආවම මොකද වෙන්නේ? ආරක්ෂා කරනවා. මච්චරිය ආවම ආරක්ෂා කරනවා. වැටවල් ගහනවා, යකඩ වැටවල් ගහනවා, කම්බි වැටවල් ගහනවා, තාප්ප බඳිනවා. ඊට පස්සේ ආරක්ෂා කරන්න ගියාම දණ්ඩ දානං, සත්ත්ව දානං, දඬු ගැනීම, ආයුධ ගැනීම කලහ වාද විවාද තෝතා කියලා දැනගැනීමේ තේලම් මුසාවද්ද ලාමක අකුසල ධර්මයෝම උපදින. මසුරුකම නිසා. මසුරුකම ඇතිුනේ දැඩිව නිසා. අන්නේ ඒ විදිහටයි මේ තණ්හාව එකින් එක වර්ධනය වෙලා ලෝකයේ දැඩිව අපිට අහු වෙන්නේ, උපාදාන වෙන්නේ. අන්නේ ඒ අන්නේ ඒ විදිහට ලෝකයේ අපිට උපාදාන වුණාමයි ඔය උපාදාන වෙනවා කිව්වට තණ්හාව නිසා උපාදාන වෙනවා කිව්වට තණ්හාව නිසා ලෝකේ උපාදාන දෙන ආකාරය මේ නව ආකාර තණ්හා මූලික ධර්ම කියලා තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. ඔන්න ඔය විදිහට අපේ මනස මේ ලෝකයේ තණ්හාවෙන් මේ වස්තු බදාගෙන ඉන්න කමයි මසුරුකම ආරක්ෂා කරගෙන ඉන්න දඬු මුගුරුවර ගන්න තරමට වර්ධනය වෙච්ච කමයි මෙන්න මේ පෙරපසු දැක් යමක් දකින අහන පස්සේ දකින්ද පෙරවත් දැක්කයන් පස්සේ ඇතිකමට නිමිති හිතෙන්ද මනසේ භවයේ චේතනා බහෝ කියන කාරණාව රාශියම ඇති වෙනවා. මනසේ ওই නීදුම් පටල ඇති වුණේ ඊට පස්සේ. හ්ම්? තණ්හා පච්චය උපාදාන කියනකොට නිකම් මේ ඒ සිත්විල්ල නිසා ඊගව සිත්විල්ල කියලා දකින්න එපා. මේ ධර්මතා කියන්නේ ඒ ක්ෂණිකව සිතක් සිතක් ගන්න සිද්ධියක් නෙමෙයි මේ හැම එකක්ම කියන්නේ. ලෝකයේ තුල ලෝකේ කිව්වහම එක් සිතක් සිතක් ගන්න නෙමෙයි සත්ව සම්මුතියෙන් සත්ව පැනැත්තෙන් ජරා මරණ දුක් විඳින සැනින් මේ පෙන්වන්නේ දුක්කට සහේතුක සිද්ධි එකින් එක ඒක එක සිතක් වෙන්න පුළුවන් සිත් 100 ගණනක් වෙන්න පුළුවන් සිත් දහස් ගණනක් ලක්ෂ ගණනක් වෙලා අරමුණු කෝටි ගණනක් වෙලා හරි වෙලා තියෙන අර්ථ ටික මේ කතාවිතන හසු පෙන්වන්නේ අර්ථයෙන් දකින්න ඕනේ අපේ ජීවිතේ වේදන සංහාපච්චය උපාදාන කියලා කිව්වහම සංහාව නිසා නිකම් උපාදාන වුන්නේ කාම වස්තුන්ට තියෙන තණ්හාව ජීවත් වෙන්න තියෙන තණ්හාව නොමැරින්න තණ්හාව තිබුණාම බලන්න ওই තණ්හාව නෙමෙයිද කියලා ඕගොල්ලන්ට එක එක දේවල් හොයන්න හේතු වෙන්නේ කා තමන් ප්‍රියමනාප කාම වස්තු වැඩි කරන හොඳ ගයක් ගත්තොත් හොඳයි වත්තක් ගත්තොත් හොඳයි ඉඩමක් ගත්තොත් හොඳයි ඈ කියන තැනින් කාම තණ්හාව ඊගාවට අර බෙහෙත් එක බිව්වොත් හොඳයි මේ බෙහෙත් එක බිව්වොත් නම් හොඳට නිරෝගී වෙන්න පුළුවන් එතකොට මේක කරන්න තව නැරෙන්න පුළුවන් මේක කරන්න තව නැරෙන්න පුළුවන් නැරෙන්නේ නැහැ මෙහෙම කළොත් කියන තැනේ කාම සංහා භව සංහා විභෝග සංහා කියන තුන් සංහාව තමයි පරේෂණයට ඕගලන්ට හේතු වෙන්නේ ඒ හින්දා ඕගලන්ට ලැබෙන්නේ පරේෂණය නිසා ලැබෙන නිසායි හොඳ නරක විනිශ්චය ඒ නිසායි චන්දරාගය කියලා මෙන්න මේ වගේ කාරණා ටිකක් ඇති වෙන්න තියෙනවා එතකොට තණ්හාපච්චය උපාදාන කියනකොට නිකම්ම නෙමෙයි ඔන්න ඔය වගේ ඒ අතර සිද්ධියක් වෙලයි මේක වෙන්නේ කියන කාරණාව තේරුම් ගන්නට ඕන. හරි. ඊට පස්සේ ඒ වේදනාව ඒ තණ්හාව ඇතිුනේ කොහෙද? වේදනාව. මොකද්ද වේදනාව? ඔක මේ සිතුවිලි චෛතසිකයෙන් දකින්න එපා. ජීවිත අර්ථයෙන් ගන්නකො ලස්සන රූපයක් බලලා ඇති වෙන වේදනාව, හොඳ ශබ්දයක් අහලා ඇති වෙන සැපයක් හොඳ ගන්ධයක් ආග්‍රහණය කළා ඇති වෙන සැපයක් තියෙනවා බලන්න මේ වේදනාව සැප වේදනාව. ඒක නේද බලන්න ඔයගොල්ලෝ සංහා කරන්නේ. මේ වේදනා චෛත්‍යයෙන් කියන එකක් නෙමෙයි සත්‍යයන්ගේ ජීවිතයක අර්ථය කියන්නේ. හොඳ ලස්සන නේ හොඳ රස කෑම අනුභව කළාම හොඳ කයට මෘදු සුමුදු ස්පර්ශයක් ස්පර්ශ කළාම ඇතිවෙන සැපයක් තියෙනවනේ. අනේ සැපසහගත වේදනාව තමයි මේ තණ්හාවට හේතු වෙන්නේ. ඒ තණ්හාව නිසා තමයි කාම තණ්හා භව තණ්හා ඒ තණ්හාව ඒ වේදනාව තවත් තවත් පවත්ත ගන්න තමයි කාම තණ්හාව තියෙන්නේ. ඒ පවත්තගත්තු දේවල් බොහෝ කාලයක් තව මේ රස විඳින්න ජීවත් වෙන්න තමයි ඕනෙකම තියෙන්නේ. මැරෙන්නේ නැතුව ඒක කරගන්න තමයි ඕනෙකම වෙන්නේ. ඒ වේදනාව ඇති වෙන්නේ කොහෙන්ද? ස්පර්ශය නිසා හැම වෙලාවෙම රූපයක් දැකලා සතුටු වෙන වේදනාවක් ආව නම් ඇහැ රූප චක්කු විඥානයේ නිසා ශබ්දයක් අහලා වේදනාවක් ආව නම් කන ශබ්ද සෝත විඥාන කියන චින්තන එකතු වෙන ස්පර්ශය නිසාම යෝ වේදනාව කියන සිද්ධියක් ඇති වෙනවා. වේදනාව කියලා ස්පර්ශය කියන යමක් ඇති වුනේ මොකක් නිසාද? ඇහැ කන්න දිව නාසය ශරීරය කියලා මේ වගේ ආධ්‍යාත්මික ආයතන ටිකක් තියෙන හින්දා ඒ ආධ්‍යාත්මික ආයතන ටික හැදුනේ ඇයි? මේ කය නාම රූප ආදී භාවයෙන් මිශ්‍ර වෙච්ච නිසා මේ කයක් සවිඥානික වෙච්ච නිසා. කයක් සවිඥානිකුනේ ඇයි? විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මේ කයට බැසගත් නිසා. මේ කයට විඥානේ බැසගත්තේ ඇයි? කර්ම රැස් කරගත්ත නිසා පෙර ජීවිතේ මොකද කර්ම? පෙර ජීවිතයේ දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ දන්නේ ඒ නොදන්නා අවිද්‍යාවෙන් දුක ඇත්ත වුණා දුක ඇත්ත වෙලා දුකෙන් බේරෙන්න නොයෙක් නොයෙක් හොරකම් කරුවා සත්තු මරුවා කාම වර්ධය කරන බොරු කෙල්ලන් කිව්වා නොයෙක් විදිහේ අකුසල කර්ම කෙරුවා ඒ වගේම දම් පැන් දුන්න කුසල කර්මත් කළා ඒ දුක මිදෙන්නම ඒ කුසල කුසල කරපු මේ කතාව නෑ ඒ කුසල කුසල කර්ම කරපු හේතුව වුණා පෙර අවිද්‍යා කර්ම දෙක හේතු වුණා විඥානයේ මේ කයට බැසගෙන කය සවිඥානික වෙලා නාම රූප ආදී භාවයෙන් මිශ්‍ර වෙන්න මව් කුසේදීම කාලයත් එක්ක ටික ටික නාම රූප දෙක වැඩෙනකොට ඇහැ කන දිවනාසය ශරීරය කියලා ආයතන ටික හැදුනා සවිඥානික ආයතන ටික ලොකු වෙනකොට සවිඥානික ඇහැට රූපයක් සවිඥානික සංග ශබ්දයක් ගැටෙනකොට හිත ඊට අනුව අනුගතව ඉපදිලා වේදනාව ස්පර්ශය ආවා ස්පර්ශ නිසා වේදනාවල් ආවා. හැබැයි ඔය පෙර අවිද්‍යා කර්මයේ විඥානාම සලසන පස්ස වේදනා කියන තැන තමයි මේ පේනවා එනවා කියන තැන. හැබැයි උතන බලන්න හොඳට යමක් දකිනකොට දැක්කෙන් පස්සේ ඇතිකමත මාත්‍රක හිටින නීදුම් පටලේ මානසික තියෙන තිබුණද කියලා භවය කියන එක තිබුණද කියලා බලන්න මේ මමත් ඉන්නවා අම්මල තාත්තලා ඉන්නවා කියලා ඒ අයගේ ඇතිකමට නිමිති අරගෙන ජරා මරණ දුක් විඳින්න පුළුවන්කම උතන තිබ්බද කියලා බලන්න නෑ. එහෙම තැනකින් තමයි ප්‍රබස්සර නිදම් දෙක්කේ චිත්තං කියලා බුදුරජාණන් දේශනා කළ මාන්නේ චිත්ත ප්‍රබස්සරයි කියලා. ඒ විදිහට පෙනෙනවා ඇහෙනවා කියන ධර්මතා ටික පුරාණ කර්මයට විපාක ඇති ස්කන්ධ ටික හැදුනා. හැදුනට පස්සේ ඒ වේදනාව ආරම්භය තණ්හාව ඇති වුණා අපිට. තණ්හාව ඇති වුණාට පස්සේ ඒක උපාදාන වුණා. එතකොට තණ්හාව නිසා උපාදාන වුණා කියනකොට මම අර ඉස්සෙල්ලා දෙන්නපු නවාකර තෘෂ්ණා මූලික ධර්මයන් කියනවා. අන්න ඒ උපාදාන වෙන්නට ගත්තට පස්සේ මේ ලෝකයේ දැඩිව පරිග්‍රහණය කරන්නට පරිග්‍රහණය කරන්නට ගත්තට පස්සේ දැඩිව ගන්නට ගත්තට පස්සේ භවය හැදුණා. භවය කියලා කිව්වේ ආපහු මතක තියාගන්න යමක් දැක්කට පස්සේ දැක්කපු දේ ඇතිකමටත් යමක් බලන් ඉස්සෙල්ලා එහෙම තියනවා කියන හොයාගෙන යන නිමිති ඇතිකමට පෙරපසු මනස හැදුනා. භවපච්චා ජාති ඒ භවය නිසා භවයේ තුල ඉඳගෙන ආයතන පරිහරණය කරන්න යනකොට ලෝකෙම ඇති වෙනවා. දැන් මමත් ඉන්නවා, මගේ අම්මා තාත්තත් ඉන්නවා, දුව පුතත් ඉන්නවා. දැකපු අරමුණ දැකීමෙන් පස්සේ නිරුද්ධ වුණා නම් අඬන්න වැළපෙන්න දේවල් තියෙනවද? ජරා මරණය තියන්න නිමිති අපිට තියෙනවද? ඉතුරු වෙන්නේ දකින අහන දේවල් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වුණා නම් අපිට මට බැනපු කෙනා අරහේ ඉන්නව නේද කියලා තරහ ගන්න හෝ ඈ අපේ අම්මා තාත්තා අරහේ ඉන්නව නේද කියලා සිහි කරන්න හෝ නිමිති ඉන්නවද? ඈ ඇහෙන් දැකපු දේ ඉතුරු නැතුවම නිරුද්ධම වෙනවා කියන තැනට මනසපත් වුණා නම් ඕස්ට්‍රේලියාවේ ඉන්න මනුස්සයන්ට ලංකාවේ අම්මා තාත්තා ඉන්නවා කියලා සීකරන් දෙන්නේ නැහැ. ලංකාවේ ඉන්න අයට මගේ දරුවෝ ඕස්ට්‍රේලියාවේ ඉන්නවා නේද කියලා සීකරන් දෙන්නේ නැහැ. නමුත් ලෝකය කියලා කියන්නේ එහෙම සිහි කරන්න පුළුවන් මනස හදපු එකයි. ඒකටයි ලෝකය කියන්නේ. ඒ ඒ භවයේ තමයි මේ ලෝකය හදන්නේ. භවපච්චා ජාති මේ ලෝකයේ ඇතිවීම ඒ සත්ත්ව නිකායේ ඇතිවීම උනේ භවය නිසායි. හොඳට ඒක තේරුම් ගන්න ඕනේ. දැන් ඉතින් ලෝකේ ඇති වුණාට පස්සේ තමනොත් ඒ සත්ව කොට්ටාසිය සත්ව වර්ගයක් ඇති වුණාට පස්සේ ජරා මරණ තෙමේ. ජරා මරණ තෙමේ. ඔන්න බුදුරජාණන් වහන්සේ හොඳට පැහැදිලි කරනවා එකින් එක එකින් එක දුක ඇති වෙච්ච හැටි. පෙර අවිද්‍යා කර්මයේ විපාක ස්කන්ධ ටිකක් පහළ වුණා හොඳට බලන්න ඒක තිබුණේ ජරා මරණ දුක දෙන භවය ඒක තිබුණේ ලෝකේ ඒක තිබුණේ ඒ ඒ සත්ව නිකාය හටගෙන පොඩි ළමයට ළමයා විතරයි අය මේ ඔක්කොමලා ඉන්නවා කියන එකක් නැහැ සත්ව නිකාය හටගෙන සත්ව නිකාය මහලු භව මරණ තිබුණේ උපාකිස්තන් ටිකක් හටගත්ත එකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුණු ගමම්ම භවය හැදුණා විපාක ස්කන්ධ ටිකට කෙලස් ටික යෙදුණු ගමම භවය හැදුනා භවය නිසා දැන් ජාති මුළු ලෝකෙම ඇතිකම වෙලා එතකොට මේ වගේ පංච උපාදාන ස්කන්ධ දුක්ඛ මේ විදිහට හැදෙන පංච උපාදාන ස්කන්ධ නැත්නම් තුන් භවයම දුකයි තුන් ලෝකෙම ඔහොමයි හැදිලා කියන්නේ ඔය මේ කාම භූමියේ කාම කාම ලෝකෙ හැදෙන හැටි මම ඔය කිව්වේ ඔය විදිහ තමයි රූප ලෝකෙ හැදෙන්නේ ඒත් පංච උපාදාන ස්කන්ධය ඔය විදිහ තමයි අරූප ලෝකෙ හැදෙන්නේ ඒත් පංච උපාදාන ස්කන්ධය හරි ඔන්න දැන් ලෝකය හැදිලා ජරා මරණ දුක් විඳිනවා හරියට මේ අපිට දැන් පේන්නේ අපි එන්නේ ඉස්සෙල්ලා මේ ලෝකයේ තිබුණා තියෙන ලෝකේ අපි ඉපදුනේ අපි ඉන්නවා අපි මැරලා යන ලෝකයේ තියෙනවා කියන තැනකින් බදාගෙන අනේ ඉතින් මේ ජරා මරණ ඇත්තම වෙලා අඬනවා වැළපෙනවා මේ චතුරාර්ය සත්‍ය නොදන්නා කියලා චතුරාර්ය සත්‍ය නොදන්නා මනස හරිය අසරණයි පින්නතුනි. එයාට මේ ලෝකේ ඇත්තම වෙනවා. මැරෙන්න ඉස්සෙල්ලා තිබ්බය තියෙන ලෝකෙටයි තමන් උප්පත්ති වශයෙන් ආවේ දැන් තියෙන ලෝකේ ඇසුරු කරගෙන ඉන්නවා අපි මරලා යනවා ලෝකේ තියෙනවා කියන කෙනින් තමයි චතුරාර්ය සත්‍ය නොදන්නා කෙනා ලෝකේ හඳුනගන්නේ. The talk was broken into two parts for the convenience of listening. You listen to the part one of the talk. Click the next track to listen to the remainder of this talk.